එනවමයි එනවමයි එන දේශපාලනේ නැතුව වෙදමාත්‍ය වෙදකම් කරන්නේ නැතුව නීතිඥ උසාවියේ පෙනී ඉන්නේ නැතුව ගොවි අහමුණක් ගොවිතක් කරනවා ජීවරේ එකපාරක් මුදු ගිහිල්ලා මහල්ලා කියලා නිකන් ඉන්නේ නැහැ නේ ඇත්තෙන් වෙනවා මම දැන් බලාගෙන ඉන්නවා මට මෙතන ලොකු පොඩි ભેදයක් නැහැ. ලොකු ලොකු තනතුරු තිබුණා කියලා මම ගණන් ගන්නෙත් නැහැ. මම කරන්න ඕන දේ ජනතාව පැත්තෙන් මම කරනවමයි. මොකද මම සංගවේද ගුරු ගමිකම් කරු පංචමහා බලවේගයෙන් ඉස්සරහටපු කෙනෙක්. 1956 දරුවෝ අපි පොඩි පන්තියෙන් ආපු. නමුත් ඒ කිසිම දෙයකට මම පසුබට වෙන්නේ නැහැ. මම ඉස්සරහට එනවා. දැන් රාජපක්ෂවරුන්ට පරිගැනීම් කරනවා නම් ඒ අවිරුත් මම පෙරී ඉන්නවා. මම පසුබට වෙන්නේ නැහැ. දරුවෙකුට සම්පූර්ණ කරදරයක් වෙනවනම් ඒ තාත්තනම් මට විශාල වේදනාවක් තියෙනවා. ඒක මම දැක්ක අර ගෞතම බුද්ධ ටෙලිග්‍රාම එකේ සුද්ධෝදන රජුගේ අඳා වැළපුණ ඇති අහපොළොව බදාගෙන. ඒක ස්වභාව ධර්මයක්. ඒ වේදනාව තියෙනවා. ඉතින් මම නම් ඇත්තෙන්ම පියෙක් ඇටියට ඒ සිද්ධිය සම්බන්ධව මටත් වේදනාවක් තියෙනවා. ඊට අමතරව මම රුහුණේ ගිරුවගම් 12යි මාගම්පත්තුවේ බෙලියත්තේ ඉපදුණු කෙනෙක් ඇටියට. ගමේ ඇටියට. මේ වගේ දෙයක් රාජපක්ෂරුන්ට වෙනවනම් ඒ ගැනත් මට කනගාටුවක් තියෙනවා. මම ඒක හොඳේ කියන්නේ නැහැ. නමුත් නීතිය ක්‍රියාත්මක වෙනකොට මේ නීතිය කාටත් එකයි රජකෙදරයි සුගී පෙළපතයි කියලා නෑ. හැමෝටම නීති කා සමානයි. නීතියානුකූලව මේ දරුවා වරදක් කර තිබේ නම් අනාගතයේ ගැන දැනගන්න පුළුවන්. එහෙම නැතුව පිළිගැනීමක් වශයෙන් යම් කිසි කෙනෙකුට ආර ගන්නව නම් මම සිංහලයේ බෞද්ධයෙක් හැටියට ඒක නම් මම විරුද්ධයි. මට ඒකන තාම කියන්න බෑ. මේක උසාවියේ තියෙන ප්‍රශ්නයක් නිසා.